ගම්වලට පිල්ලිය දුන්නා, වතුර ටික දුන්නා, පාරවල් හරියට හදලා තිබුණේ නැහැ, පාරවල් හදලා දුන්නා. මේ අවුරුද්ද තුල ඒවා කිසි දෙයක් හිටලා නැහැ. ඒක කල්ලටයක් දාලා නැහැ අලුතෙන්. අපි කරගෙන ආපු වැඩ කොටසක් අතරමඟ නතර කළා. අද තේ මිල පිළිබඳව මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සමහරු කියනවා තේ ආර්ථිකය පාරට කරන්න බැරි නම් අපිට දෙන්න අපි වෙන දෙයක් පවත්ති කියලා. ඉවෙනි වහසිබස් ගොඩන යුගයක් බවට පත් වෙලා තියෙනවා. රටේ ජනතාවට මේ පීඩනය පිළිබඳ අවබෝධ වේවි. මේ අයවැය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. අයවැය තමුන්නාන්සලාට දැනේවි තම මාස 3-4ක් යනකොට කොහොමද කියලා. දැන් ගුවා බඩු මිල අඩු වෙලා නේ. එයි යන ඉන්නේ. අඩු වෙලා නැද්ද? තව මාස 6ක් යනකොට මේ වැඩි වීම කොහොම වෙයිද කියලා බලාගෙන ඉන්නකෝ අපි. අවුරුද්දක් පුරා ජනාධිපතිවරනේ නලින් වික්‍රමසිංහ අගමැති වෙලා හිටියා. හරියාකාරව ජනතාවගෙන් ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ශිෂ්ටාචාරය පක්ෂයේ යම් කොටස් එකතු වෙලා ශ්‍රී ලංකාවේ ඉන්න කොටසක් එකව වෙලා අදාගත් ආණ්ඩුවක් තියෙනවා. ඉතින් ආණ්ඩුව මේක අවසාන වශයෙන් අපි ඔක්කොටම මේකේ වගකීම උස්පාර ගන්න වෙලා තියෙනවා. කොච්චර මඟහරින්න නැතුවත් උඩ පාක්ෂික වශයෙන් උත් ඒක නිසා තමයි ඔවුන් විරුද්ධව විපක්ෂයක් වශයෙන් ඉඳගෙන කටයුතු කරන්නේ. මොකද නැත්නම් ඒ සියලු වගකීම් අපි සියලු දෙනා බාර ගන්න ඕන. ඉතින් ඒක නිසා මේ தත්ත්වය පිළිබඳ හරිය අවබෝධයක් ඇතුව යම් පියවරක් ගන්න කියලා තමයි අපි බලාපොරොත්තු ජනයාට සහනය තමයි බලාපොරොත්තු වෙන්නේ. අනුන්ට චෝදනා කර කර ඉඳලා වැඩක් නැහැ. දැන් මට හැමදාම චෝදනා කරනවා අපේ ඇමතිවරු 24 දෙනෙකුගේ 21 දෙනෙකුගේ પાස්පෝර්ට් තරංග කරලා. රටයන් එක දහනම් മന്ത്രിවරුන්ට 21 දෙනෙකුට 24ක් මේ தත්ත්වය තමයි තියෙන්නේ.